හොඳයි එහෙමනම් ප්‍රශ්න එපමණයිනේ කාල වේලාවත් නිම වෙන නිසා අපි එහෙමනම් ධර්ම සාකච්ඡාව නිමවටපත් කරමු. අපි ලබන සතියේ සබ්බාස සූත්‍රයේ තුන්වෙනි කාරණය අත්ති ආසව පටිසේවනා පහතබ්බා ඥාන සංවරය පිළිබඳව කරුණු පැහැදිලි කරගන්නේ අපි ලබන සතියේ. ඉතින් මේ සූම් තාක්ෂණය ඔස්සේ අපි මේ කරන සාකච්ඡාවට තවත් අයට දන්නා කියන කල්යාණ මිත්‍රයින් සම්බන්ධ කරගන්න පුළුවන්. දැන් 500ක් දක්වා මේ එක එක සාකච්ඡා වාරයකදී ඕනනම් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ විදිහට ඒකේ ධාරිතාව වැඩි කරලා තියෙන්නේ. YouTube එක ඔස්සේ ඕන කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මේ සියලුම දේශනා YouTube නාලිකාවේ පටිගත වෙලා තියෙන නිසා පසුගිය දේශනා අහන්න අවශ්‍යයට ඕනනම් අනුපිළිවෙලට ඒවා ශ්‍රවණය කරන්නටත් පුළුවන්. ඒවත් තමන්ගේ කල්යාණ මිත්‍රෙන්ට දැනුම් දෙන්න. ඒ වගේම තව විශේෂ කාරණයක් සිහිපත් කරන්න ඕන. දැන් සමහර අය හිතනවා දින ඒ ඒ දවසට මේකේ link එක Tamanට ලැබුණේ නැත්තම් සම්බන්ධ වෙන්න බෑ කියලා එහෙම එකක් නෑ හැමදාම එකම link එකෙන් සම්බන්ධ වෙන්නේ ඒක කාගෙත් පහසුව සඳහා අපි එහෙම සකසලා තියෙන නිසා නැවත නැවත Tamanට ඒ link එක ලැබුණත් නොලැබුණත් ඒ දැනට ලැබිලා තියෙන link එකෙන් හැම සතියකම සම්බන්ධ වෙන්න පුළුවන් YouTube එකට සම්බන්ධ වෙන්නත් පුළුවන් Zoom නාලිකාව ඔස්සේ සම්බන්ධ වෙන්නත් පුළුවන්. හොඳයි එහෙමනම් අද දවසෙත් අපි වටිනා ධර්ම කාරණා කතා බහ කළා. හැම දිනම බොහොම ප්‍රායෝගික වැදගත් ප්‍රශ්න මතු කළා. ඉතින් මේ ධර්ම දේශනාව තුළින් ධර්ම සාකච්ඡාව තුළින් අපි ජනිත කරගත්තු සියලු කුසල් ඔබ අප හැම දිනාටම ප්‍රඥාව අවදි කර ගැනීම පිණිස හේතු වේවා සුවසේ නිවන් අවබෝධ කරන්න ඔබ අප හැම දිනාටම මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු හැම දිනාටම තෙරුවන් සරණයි දස බලයන් වහන්සේ නැමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාවෝ බොහෝ කල ගලා බස්නාසේක්වා බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට මේ උතුම් ධර්ම දානමය පින්කමෙන් අප රැස් කළ සියලු කුසල ඵල රාශිය පාරමී දම් මුහු පුරා ගොස් උතුම් බුද්ධ සභා මණ්ඩපයක ඒ වූ උතුම් ප්‍රාර්ථනීය බෝධිය සුඛ ප්‍රතිපදාවෙන් සාක්ෂාත් වන්නටම හේතු උපනිශ්‍රය වේවායයි අප සාදුකාරදී ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු